මනුස්සයෙක් ආදී දිහා බලනකොට නමුත් සරුවචන් වහන්සේ එදා ඒ 6 මාසක් වයස දරුවෙක් විදිහටවත් හිත සලාගත්තේ නැහැ. ඔකට කියනවා ශාත්ත මජ්ජත්තදා. ඒ වගේම එකක් තියෙනවා සංඛාර මජ්ජත්තතා කියලා. ඒ අචේතනික වස්තු පිළිබඳවත් කවදාකවත් නැහැ. තෝරන බේරන ගතිය. ඒවා පිළිබඳව සැලෙන ගතියක් නැහැ. අෂ්ටලෝක ධර්මයේ විශේෂෙහි සැලෙන ගතියක් නැහැ. ඉතින් මේකත් මේ මට්ටමටපත් වෙච්ච සරුවචන් වහන්සේ නමක් විස්තර කරනකොට අපිට හැඟීමක් ඇති කරගන්න පුළුවන්. මොකද්ද මේ කතා කරන්නේ? එහෙම නැතුව නැතුව ඒ தත්ත්වයටපත් වෙච්ච නැති කෙනෙක් මේක විස්තර කරනකොට අච්චර ලස්සනට විසිතුරුව විස්තර දෙන්න අමාරුයි. ඒ වගේම එහෙම தත්ත්වයකටපත් වෙච්ච නැති කෙනෙක් ඒ බණ අහනකොට ඒ අත්තණ්ඩත් ඒ අන්වය ඥානකින් තර්ක ඥානකින් තේරුම් ගන්නවා මිසක් ඒකට බැස ගන්න අමාරුයි. එනිසා මේ උපේක්ෂාව ඉතාමත්ම ධර්මයේ තියෙන ගැඹුරක් විදියට පෙන්වනවා. මේක පිළිබඳව මම කැමති බාහිර සාසන සාසනෙන් බාහිර නිදර්ශනයක් ගෙන හරපාන්න ලෝකයේ 18 වෙනි සතවර්ෂයේ විතර වෙනකොට තිබෙච්ච දාර්ශනික මතවල හුඟක් ගොඩාක් මේරිච්ච දාර්ශනික බටහිර මතයක් තමයි මේ සාන්දෘෂ්ටික වාදය කියන්නේ. ඒ සාන්දෘෂ්ටික වාදේ හුඟක් වෙලාවට මේ අපේ වාගේ නෛර්යානික ශ්‍රී සද්ධාර්මයක තියෙන පටිච්චසමුප්පාදයට එහෙම නැත්නම් මේ එලඹ සිටි මොහොතට හුඟක් සමාන ගති වගේක් පෙන්වනවා. ඒ බටහිර මේ දර්ශනවාදේ බොහොම ළමා දෙයක්. අරුවචනාංශයේ මේ දර්ශනේ බොහොමත්ම තලතුණ දෙයක්. නමුත් සමාන ගතියක් පෙන්වනවා. අන්න ඒක පිළිබඳව විස්තර කරන එක දාර්ශනිකෙක් මතක් කරලා තියෙනවා අපේ ජීවිතයේ අවදි තුනක් තියෙනවා. ඒකේ පළවෙනි පළවෙනිම අවධිය තමයි අපේ භාෂෙන් කියනවනම් කුමර කුමරි බඹසර රකින්න సౌందర్యාත්මක ඒ කාලේ අපිට සියල්ල වෙන්නේ සතුටින් සියල්ලම අපිට බාහිරෙන් ලැබෙන්නේ ආදරයෙන් කරුණාවෙන් පෙරිලා දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ නෑදෑයන්ගේ යාළුවන්ගේ මිත්‍රයන්ගේ අපිට ලිංගික හැඟුම් තම පහළ වෙලා නැහැ අපි දන්නේ නැහැ මොන පිරිමිද ගෑනුත් දන්නෙත් නැහැ සිංහල බුද්ධ ආගන්ද දන්නෙත් නැහැ අපිට තියෙන්නේ කෙලිලොල් ජීවිතයක් ඒ කාලේදී ජීවිතේ දිහා අනුන් ඒ පොඩි දරුවෝ දිහා බලන්නෙත් බොහොම సౌందర్యයක් පොඩි දරුවෝත් ලෝකේ දිහා බලන්නේ බොහොම సౌందర్యාත්මකව. ඒ නිසා ඒක సౌందర్య යුගයේ වශයෙන් අපි සඳහන් කරනවා. ඒ කාලේ අපි ඔය පිළිකටු අරගෙන හැඳි හදලා, පොල්කටු ලිප් හදලා, වැලි බත්තු වේලා, අම්මට තාත්තලා දීලා, අල්ලපු ගාවල ඉන්න කට්ටියත් එක්ක සෙල්ලම් බත්තු වෙන කාලේ. නමුත් ඔහොම ගිහිල්ලා ඔය බෙලිකටු හැඳ බෙලිකටු හැඳ වෙනුවට නියම පොල්කටු හැඳ ගන්න වෙනවා. පොල්කටු මුට්ටි වලන් වෙනුවට නියම කැලණි වලන් ගන්න වෙනවා. කැලණි වල හාල් බත් වෙනුව මේ වැලි වෙනුවට නියම බත් ගන්න වෙනවා. ලිප ඇත්තට ගිනි මොලවන්න වෙලා ඔන්න අර පොඩි උන් දාගෙන මේ නියම සාරියක් ඇඳලා නියම කලිසම් අඳින ලොක්කෝ වෙන ජීවිතයේ කලතුණා ලිංගික පරිණතයට එන අවස්ථාව එනකොට අපේ අර ඇති වෙන ලිංගික හැඟීම් වල තියෙන හොරණ ගතිය හෝ නොමෙරිච්ච ගතිය හෝ අර සුන්දර යුගය අපිට අතාරින්න වෙනවා. ඔක අතාරින්නේ අපි එච්චර කැමැත්තෙන් නෙවෙයි නමුත් මක්ක කරන්නේ. ඊගාවට එන්නේ ලිංගික හැඟුම් වලට තැන දීම සඳහා අර සුන්දරත්වය නැත්නම් අපි ආ సౌందර්යය අතහැරලා ඊට පස්සේ මේ ඇඳුම් නැතුව අපිට ඉන්න බෑ. පිරිමි ගෑනු එකට ඉන්න බෑ අපිට. වැසිකිලි වල ගහලා තියෙනවා ගියාම මේ ස්ත්‍රීන් සඳහා genuත් පිරිමි ගියොත් අලි ලොකු අවුලක් වෙනවා. පිරිමි සඳහා කියනේට ස්ත්‍රියාවක් ගියොත් අලි ලොකු අවුලක්. පුංචි කාලේ ඔබ ගෝණක් අම්මත් එක්ක යනකොට ස්ත්‍රියකට ගියත් එකයි පුරුෂයෙකුට ගියත් එකයි. ඔක අතහැරලා අපි අර මැද යුගයට එනකොට අපි මේ సౌందర్యත් භාවය ප්‍රතිස්ථාපනය කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර. ආචාර ධර්ම වලින් හොඳ නරකින් අපි ප්‍රතිස්ථාපනය කරලා දැන් වැඩි හිතියෝ වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ජීවිතේ අපි තේමාව කරගන්නේ හොඳ දේ, හරි දේ, සමාජ විරෝධී නොවන දේ වශයෙන් ඉදිරිපත් කරගන්නවා. ඔක්කොමලා නෙවෙයි නෙවෙයි. නමුත් මේ සමාජයේ පොදු ජන විඥානය යන්නේ එතෙන්. ඒ නිසා අපි එතනදී මේ సౌందර්යය කියන එක හොඳ නරක දෙකට හරිත්‍ර වාරිත්‍ර වලට තැන දීලා ඒක අයින් කරන එක බොහොම අමෝරාවෙන් කරන දෙයක් කරන්න වෙච්ච දෙයක්. ඊට පස්සේ අපි ජීවිතයේ අපේ සිංහල භාෂෙන් කියනවා නම් මේ වනස්පති යුගයට යනකොට අපි හරියම්බු කරනවා නිම සාධාරණ ක්‍රමයේ ධාරින්ද ක්‍රමවලට හරිගස්සලා රටේ තියෙන නීති පිළ නීති රැකගෙන ඒක කරගෙන කරගෙන යනකොට බටහිර මානසික විද්‍යාවේ නැත්තම් දර්ශනය සඳහන් කරනවා 40 50 විතර වෙනකොට තේරෙනවා ඌිට එහා ගිය ජීවිතයේ මේ ලිංගික සැප මේ සාමිෂ වශයෙන් ලැබෙන රූප ශබ්ද ගන්ධ රස වලින් ලැබෙන සුඛෝපභෝගී සැප වලට එහා ගිය මොකද්ද තියෙනවා වෙන විදිහට කියන අපි දාර්ශනික වශයෙන් කලතුනා භාවයටපත් වෙනවා අවුරුදු 40 50 කාලේ එනකොට එතකොට තේිනව කොච්චර ධාර්මික කොච්චර සාධාරණ මේ වස්තු උපයාගත්ත අපේ හිතේ අවශ්‍ය කරන්නා වූ පිරිච්ච ගතිය සංතෘප්ති කරගතිය සම්පත්‍ති කරගතිය නැහැ මොකද්ද හිස් බව මොකද්ද කොම්බයක් වගේ එහෙනම් ගහච්ච සෝම් පිට්ටනියක් වගේ තේරෙන. සැප සම්පත් සියල්ල දිනුනත් අඩුව තේරෙන. අන්න එතනදී අපිට සිද්ධ වෙනවා මේ හොඳ නරක දෙක අනුව හොඳ වැඩි කරගෙන නරක අඩු කරගෙන ලාභේ වැඩි කරන පාඩු අඩු කරන යසස වැඩි කරන හිඳාව අඩු කරගෙන සැප වැඩි කරගෙන ආදී යන ජීවිතේ ජයගත්තත් පරාදයි පෙරදුන කොහොමද පරාදයි. අන්න ඔතෙන් ගියාට පස්සේ අපිට තේරෙනවා මේ හොඳ නරක දෙක ඉක්මවලා ගිය සත්‍ය කියලා එකක් තියෙනවා. හොඳ නරක දෙක ඉක්මවලා ගිය සත්‍ය කියලා. ආනෝ සත්‍යයට එකතු වෙන්න වෙනකොට අපිට මේ උපේක්ෂාව 对。 අත්‍යන්ත සාධකයක් බාටපත් වෙනවා අර මෙතෙක් අපි දැකපු හොඳ නරක දෙක පිළිබඳව හෝ ධාර්මික අධාර්මික සත්‍ය හෝ සාධාරණ සාධාරණ தত্ত্ব හෝ පාවාදීලා හෝ සත්‍ය සොයන්ට පෙරබෙන වෙන විදිහට කියනවා නම් අෂ්ටලෝක ධර්මයේ සැප පිළිලා දුක ප්‍රතික්ෂේප කරාට නොසැලෙන ගතිය හොඳයි සැප දුක දෙකේ ඊර්ධය ඉල්ලගෙන අපකීර්තිය ප්‍රතිෂ්ඨාපනය කරන්න හොඳ නරක ගත කෙරුවට වැඩිය හොඳයි අපකීර්තිය සහ ක්‍රීත්‍ය දෙක දෙසේ නොසැලෙන ගතිය මේ විදිහට මේ අෂ්ටලෝක ධර්ම හදිසියෙයි ඒකෙන් 8න් 4ක් ලබා ගන්න මෙතෙක් කරපු ඒ සටන වෙනුවට 8 විෂයෙහි ප්‍රතිපක්ෂ ධර්ම විෂයෙහි මෙන්න මේ මධ්‍යස්ථ භාවයට යෑම හොඳ දෙයක් කියලා තේරුම් ගන්නකොට උන් ඔය කිය කාරණාව අර సౌందර්ය යුගයේ ඉන්න නැත්තන්ට තේරුම් කරලා දෙන්න අපහසුකමක් එනවා. ඒ විතරක් නෙවෙයි මේ හොඳ නරක දෙකේ යුගයේ ගත කරන මදහත් නැත්තන්ට තේරුම් කරගන්න බැරි ගතියකුත් එනවා. එතකොට මේ තල තුන ඇත්තෝ කොම් වෙන ගතියකටපත් වෙනවා. නැත්තන් මේ సౌందර්යයක් වැටහෙන්නේ නැහැ. නැත්තන් හොඳක් නරකක් වැටහෙන්නේ නෑ කියලා ජීවිතේ පැසළු වයසට යනකොට ඇතිවෙනා වූ මේ උපේක්ෂාව අනික් ඇත්තෝ එච්චර භජනය කරන්නේ නෑ විශේෂයෙන්ම හොඳටම බටහිර ලෝකෙන කොහොමඩක් අසලකන. නමුත් ආසියා කරේ අපි ඉපදිච්ච රටේ පලාද තියෙන හොඳේ තමයි ඔය ඉහෙන් එකට පැහැෙනකොට වෙන මොකද්ද වටිමහල්කමකුත් එනවා. ඒ වැඩිමහල්කම තමයි මේ කියන උපේක්ෂා. අන්න උපේක්ෂාව දැනගෙන ඔච්චරම නා කියන්නේ ඉස්සරලා මේක දිනු කරගත්තා නම් බොහොම වටිනවා. භද්‍ර යෞවන වයසේදීම කලු කෙස්ටියෙදීම මෙන්න මේ කියන උපේක්ෂාවේ කියන අස්ත්‍රෝක ධර්මයේ කම්පා නොවන ගතිය ඒකෙදී මේ මේ අපි කියන මේ උපේක්ඛා සම්බෝධ්‍යංගයට සම්බන්ධ කරලා කතා කරනකොට කියන්නේ සංඛාර මජ්ජත්තතා. ඒ කියන්නේ ඇහැ කන ජීවනාශය ආදීන් ලැබෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස વિશે, භාවෝග සම්පatti વિશે අපි මදහත් වෙනවා. මදහත් වෙන කියන්නේ ලාභ ලැබෙනවා නම් ඒත් හොඳයි, පාඩුව ලැබුණත් ඒත් හොඳයි. කීර්ති ලැබුණා නම් හොඳයි, අපකීර්ති ලැබුණා නම් ඒත් හොඳයි. මොකද අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේවා વિશે මධ්‍යස්ථ භාවයේ දිනු කරන එක. අන්නේ මධ්‍යස්ථ භාවය කියලා කියන්නේ සැපට වැඩිය හොඳ එකක්. දුක සැප දෙකේ දුකට වැඩිය සැප හොඳයි කියලා අපිට තර්කානුකූලව යම් ආකාරයකින් ඔප්පු කරන්න පුළුවන්ද මේ උපේක්ෂාවට ගිය කෙනා හිතනවා හිතන්න වෙනවා බාර වෙනවා ඒ සැපටත් වැඩිය හොඳයි දුක සැප දෙක අතරමැද තත්වේ නැත්නම් දුකට සැපට නොසලෙන ගතිය. මේ ඉතින් බොහෝම අමාරු ගමනක් මේ මං යන්න ගහන යන්න හදා. ගෝයදෙනේ පිළි නොගන්නත් ඉඩ තියෙන නමුත් කරන්න දෙයක් නැහැ. සත්‍යයේ ටිකක් කටුකයි සත්‍ය දෙකක් තිත. මේක අද්දකපු යත්තන්න නම් අනේ මෙහෙම දේවල් බුදු දේශනාවේ තියෙනව නේද? අපි මේ ආශ්‍රය කරන ධර්මයේ නෛර්යානික නේද කියලා මේක ගෞරවයකට ඇති වෙනවා. තේරුම් තේරුම් ගන්න බැරි වුණොත් මේවා පිළිබඳව සැක උපදවන්නත් ඉඩ තියෙනවා. ආන්නේ විදිහට මේ සංස්කාරයන් විශේෂයි මජ්ජහත් භාවය අපි ඉසලා අහලා ඊට පස්සේ මේ කියන බණ ඇත්තදෝ නැත්තදෝ කියලා ඒ තර්කයට අන්මය ඥානයට අනුව බලලා තේරුම්ගත් විතරක් භාවනා කරගෙන යනකොට භාවනාවේදී සැප ලැබුණත් දුක ලැබුණත් මේ උපේක්ෂාවට ආහාරයි මේ ලැබෙන්නේ. උපේක්ෂා වීම සඳහා අවශ්‍ය පරිේශන මේ ආමුද්‍රව්‍යයි මේ ලැබෙන්නේ නිසා දුක ලැබුණත් හොඳයි සැප ලැබුණත් හොඳයි දුක සැප දෙක මැද ඇති ඇත්තා වූ අදුක්කම සුඛේ ලැබුණත් හොඳයි. භාවනා හරියට හොඳයි, වැරදුනත් හොඳයි. මේ පිළිබඳව නොසැලෙන ගතිය ඊටත් වැඩිය හොඳයි. ආදි වශයෙන් මේ උපේක්ඛා සම්පෝඥංගේ මේ සංස්කාර ධර්මයන් વિશેයි මදහත් බව එන්න හදනකොට අපේ තිබුණු මෙතෙක් කරපින්නගෙන ආපු රුචි අරුචිකං හරි වැරදි මෙනු මේවා සේරම අලුත් වෙන්නට පටන් ගන්නවා. අලුත්ම පරිණාමයකට ලක් වෙනවා. අලුත්ම පරිවර්තනයකට ලක් වෙනවා. මේක ඇත්තටම මේ මනුෂ්‍ය පරිණාමයේ ඇන හිටපු තැන අලුත් වෙන තැන. මනුෂ්‍ය පරිණාමයේ ඔය තාක්ෂණයෙන් මොනම වෙනසක්වත් කරන්නේ. මනුෂ්‍ය පරිණාමයේ sannivedanයෙන් මොනම වෙනසක්වත් කරන්න බෑ. මොකද ඒක බාහිර ආවා. මේ කියන කාරණාව අභ්‍යන්තරාවර්තී ඇතුළට නැමෙන ධර්මතාවයක් තියෙන්නේ. හැබැයි ඔක්කොටම මේක sannivedana වෙන්නේ නැහැ. ඔක්කොටම මේක තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න තමයි අපි අර කල්ලාතුව සතියේ පවතිනා වූ තීන්දුව වලට හදිසි නොවන ගතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය එන එන චිත්තක්ෂණයට අලුතෙන් මුණ දෙන ගතිය ඒ වගේම ලාභයට සත්කාරයට කීර්තියට ප්‍රශංසාවට නින්දාවට නොසැලෙන ගතිය කියන්නේ ලාවට අපි සතියේදී අඳුරලා දෙන්න පුරු නිගමනට අහු වෙන්න එපා මේ සෑම චිත්තක්ෂණයකම ඉන්න දෙයක් අරමුණක් විදිහට සලකන්න හරි ගියා වැරදුනා කියලා ගන්න එපා ආදි වශයෙන් පුරුදු කරන ඇවිල්ලා ඒ ධම්ම විචේතය ලක් කරලා යට කරලා ඊට වීරියෙන් යුක්තව පාඩුවේදිත් ලාභේදිත් සැපේදිත් දුකේදිත් ආදී වශයෙන් ඉදිරියට ගමන් කරන ආවොත් විතරයි ඔය පීටිපස්සද්දි පහල කරගන්න පුළුවන් ඒකෙත් ඒ සමාධිය වාගේ අවික්ෂේප ලක්ෂණය සැලෙන ගති හොඳේ නරකේ දෙකේම සැලෙන ගති නැත කරලා මදහත් ගතිය වගේ කරගෙන ගියොත් ප්‍රේක්ෂා ගැන අහලා තිබුණොත් ක්ලාස්ලා හිටියොත් තේරෙන පටන් අර ගන්නවා මේ උපේක්ෂාව කියලා කියන්නේ මේ සේරම ධර්මවල බොහෝම තලතුණා ස්වරූපේ. චෛත්‍යක නම් මුදුන් කොට වගේ දෙයක්. අන්දක නම් මුදුන්පත් වීමක් වගේ දෙයක් කියලා ඒ සංස්කාර ධර්මයන් විශේෂයි තෝරන බේරන ගතිය කිරණ මනින ගතිය වයින් සැලෙන ගති ආත්ම ඝන බහලව අයින් කරලා හැම චිත්තක්ෂණයකම මදහත් හිත සංස්කාරයන් විශේෂ මදහත් හිතක් පවත්තන්නේ යෑම මේ දෙවෙනි වෙනවනම් දෙවෙනි වෙන්නේ කියන